මුලින්ම සිහිපත් කර කර ආවර්ජනය කර කර බලන්න ඕනේ මේ පිරිසිදුව තියනවද? අපි පින්නකට මතක් වෙන්න ඕනේ. දැන් අපි කලින් සාකච්ඡා කරපු කරුණු තිස්ස තෙරුන්ගේ කතාව. උන්වහන්සේ කළු ගලකින් ගහලා කල යට දෙක කඩා කල යට දෙක කඩාගෙන තමන්ගේ සිල් දිහා බැලුවා. සීලේ ඊටාම පිරිසිදුයි. ප්‍රිය ප්‍රාමෝ ඇති වෙනවා. ඒ ප්‍රීතිය ප්‍රමෝදයත් එක්ක උන්වහන්සේ වේදනාව පැත්තක තියලා සිල් නිසා උන්වහන්සේගේ ගමන ආරම්භ කරන්න උන්වහන්සේට හරි හරි ලේසි වුණා. එහෙනම් ඉස්සරලාම බලන්න ඕනේ සීලය. සීලය හරියටම නැත්තම් තවත් චිත්ත විසුද්ධිය හම්බ වෙන්නේ නැහැ. දැන් හොයාගෙන යන්නේ චිත්ත විසුද්ධියනේ. එහෙනම් සිල් පිරිසිදු නැත්නම් චිත්තවිසුද්ධිය හම්බ වෙන්නෙම නැහැ. කොයිතරම් හරි භාවනා කරනවා කරනවා කරනවා කරනවා. නමුත් මගේ හිතේ හිතට සමාධියක් එන්නෙම නැත්නම් එයා කරන්න ඕනේ භාවනාව අත්හැරලා දාන එක නෙමෙයි. එයා ඊට පස්සේ බලන්න ඕනේ මගේ සිල් කොහොමද කියලා. එතන ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඉතින් හරියට ගැඹුරට සාකච්ඡා කරනවා නම් මේ පින්නතුන්ට නම් සිල් අපිරිසුදුයි කියලා දැනුනොත් පන්සිල් මත ඉන්නවනම් පන්සිල් ගන්න පුළුවන්. අටසිල් මත ඉන්නවනම් අටසිල් ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ළමකට එහෙම වෙනවනම් උන්වහන්සේ භාවනා වඩාගෙන වඩාගෙන යනකොට චිත්තවිසුද්ධිය එන්නෙම නැත්තම් උන්වහන්සේ තාපහු බලන්න ඕනේ මගේ සිල් කොහොමද කියලා. මෙන්න මේ පරාජිකා කියන ධර්මතාවයේ ඊටාම සිවුම්. පරාජිකාවක් වුණා කියලා කියන්නේ වික්ෂිප්තයෙන් සම්පූර්ණ උන්වහන්සේ එළියට ගියා කියන එකයි. මහානකම නැතුව ගියා. එහෙම වෙනවනම් උපසම්පදාව නැතුව ගියා වෙන්නේ. එහෙම වෙනවනම් උන්වහන්සේ නොදැන ඒ தത്വයටපත් වෙන්න පුළුවන් මේ උපසම්පදාව කැඩෙනවා කියන එක මහලකුවට මේ අකුණු ගහලා හෙන පුපුරලා පොළොව කම්පා වෙලා වෙන දෙයක් එහෙම නෙවෙයි. පොලිසියන්ට නඩු දාන්න වෙන දේකුත් නෙමෙයි දන්නේත් නැහැ ඒක සිද්ධ වෙනවා. අතිශේමසු මනාව සිහියෙන් හිටියේ නැත්තම් දන්නේම නැහැ. ඒකට මම හිතන්නේ කලින් අපි උදාහරණයකුත් පැහැදිලි කළා. කෙනෙක් බොහෝම වේදනාවෙන් ඉන්නවා මරණසන්නයි නමුත් අතිශයින්ම දුක් විඳිනවා බලාගෙන ඉන්න අයට බලාගෙන ඉන්න බෑ ඒ පුද්ගලයා විඳින දුක දිහා ඒ නිසා බලාගෙන ඉන්න අය තීරණය කරලා තියෙනවා මේ මැරුණොත් හොඳයි කියලා. මේ විඳින දුකේ හැටියට අනේ මේ මනුස්සයා ඉක්මනට මැරුණොත් හොඳයි. නමුත් මැරුණොත් හොඳයි කියවා මිසක් ඉක්මනට මැරෙන ක්‍රමයක් මේගොල්ලෝ දන්නේ මේක ඇහෙනවා ස්වාමීන් වහන්සේ නමකට. උන්වහන්සේ කියලා එළඟ දෙල් ටිකක් පෙව්වා නම් හරිනේ. නැත්නම් ගිතෙල් ටිකක් පෙව්වා නම් ඉවරනේ. කියලා කීවොත් ඒක අහලා අර පිරිස ගිතෙල් පොවනවා. ඒ ගිතෙල් පොවපු නිසා අර මිනිස්සයා ස්වාමීන් වහන්සේ පරාජිකා වෙනවා. කොයිතරම් කොයිතරම් සෙවුම්ද හරියට උන්වහන්සේ සමහරලාට අර පිරිසගේ අනුකම්පාවත් එක්ක එකතු වෙලා මේක දීවි. කොයිතරම් කොයිතරම් සෙවුම්ද? ස්වාමින් වහන්සේ නමකගේ අම්මා නැත්තම් තාත්තා දැඩි සත්කාරයකගේ ඉන්නවා. බොහෝම අසාධ්‍යයි. දැන් කතා බහ කරන්නේ මොකවත්ම නැහැ. වෛද්‍යවරයා ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ දැන් නම් ඉතින් මීට වඩා රකින්න බෑ. මේ යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය නිසා තමයි දැන් ජීවත් වෙන්නේ. පොළුව නම් කොහොමද දැන් ගොඩ ගන්න බෑ මොලේ හොඳට මැරිලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ මොකොත් කියනවද කියලා ඇහුවොත් එහෙනම් කමක් නැහැ මහත්තයා මේ බඩ ටික අයින් කරලා දාන්න කියලා කිව්වොත් ඒ ඉවත් කිරීම නිසා තමයි අරයාගේ හෘද වස්තුව නවතින්නේ. එතකොට මේ හැමතැනම තියෙන්නේ මෙන්න මේ ඉන්ද්‍රියන්ගේ එකතුවක් මිසක් මෙතන අහවල් අහවල් පුජ්‍යලෙක් කියලා කෙනෙක් කෙනෙක් නැහැ. මේ කයෙහි වේදනාව නැත්නම් වේදනානුපස්සනාව කරන්නේ නැහැ. කයෙහි චිත්තානුපස්සනාව, කයෙහි ධම්මානුපස්සනාව කියලා වෙන් වෙන් වශයෙන් මිශ්‍ර වූ පස්සනාවක් කරන්නේ නැහැ කියලා සඳහන් කරනවා. කායાનුපස්සනාව වඩ아가ගෙන යනකොට මේ වේදනානුපස්සනාව, මේ චිත්තානුපස්සනාව, මේ ධම්මානුපස්සනාව කියලා මිශ්‍රව මේක වඩන්නේ වඩන්නේ නැහැ. මෙතන මිශ්‍රව වඩන්නේ නැහැ කියලා කියන්නේ මනාව සීය පිහිටවලා කායાનුපස්සනාව කරගෙන යන කෙනෙක්. තාම පුරුදු වෙන කෙනෙකුට වඩ아가ගෙන යනකොට වේදනාවක් එන්න වේදනාවක් එන්න පුළුවන්. ඒක සඳහන් කරනවා ආචාර්ය ක්‍රමයේදී නම් කායානුපස්සනා කමඨහන වඩන ගමන් අතරමඟ නවත්තලා වේදනානුපස්සනාව වඩනවා. කායානුපස්සනාවයි වඩන්නේ. වේදනාවක් තියෙනවා නමුත් ඊට පස්සේ කාය පිළිබඳව මෙනෙහි කරන එක පසෙක තියලා කාය දිහා බලන එක පසෙක තියලා වේදනාව දිහා බලනවා. එතකොට වඩන්නේ හැබැයි සිහියක් තියෙන්න ඕනේ දැන් මේ කායානුපස්සනාව නෙමෙයි දැන් තියෙන වේදනානුපස්සනාවයි. එහෙම වඩාගෙන යනකොට සමහරලාවට වේදනානුපස්සනාවයි කියලා දැනගන්නවා වේදනාවක් ඇතිවන විට වේදනාවක් ඇති වෙනවා කියලා මෙනෙහි කරනවා වේදනාව මම දැනගන්නවා කියලා ඒ වෙලාවේ වේදනානුපස්සනාවයි වඩනවා. එතකොට හිතේ ඒ අතරේ ඇති වෙනවා මොකක් රාගසිතක්. නැත්නම් ද්වේෂසිතක්. නැත්නම් මෝහයක් තෘෂ්ණා සහගත සිතක් ඔය අතර ඇති වෙනවා. එහෙම ඇතිවෙච්ච වෙලාවට දැනගන්නවා මේක චිත්තානුපස්සනාවක්. හිතින් මේ සිතුවිලි දිහා බලනවා. මොකද්ද මට මේ ඇති වෙන සිතුවිල්ල? සිහියෙන් බලනවා. එතකොට වැඩෙන්නේ චිත්තානුපස්සනාවයි. එහෙනම් කායේ කායානුපස්සී කියලා විතරක් බලන්නේ වේදනාව බලන්නේ මෙතන සඳහන් කරනවා කායේ කායානුපස්සී කියලා විතරයි බලන්නේ. වේදනාව දිහාවත් මේ හිත දිහාවත් නැත්තම් සිතුවිලි දිහාවත් බලන්නේ නැහැ. එහෙම බලන්නේ නැත්තේ හොඳට වැඩිච්ච කෙනා. එළිමයට කායානුපස්සනම් වඩ아가ගෙන යන්න පුළුවන්. ඊළඟට සඳහන් කරනවා කායානුපස්සනාව සුද්ධ වශයෙන් කරනවා නම් කායාලුවම බලන්න ඕනේ කියලා. ස්ථිරව මම කරන්නේ කායાનුපස්සනාවයි. සුද්ධ වශයෙන්. හැබැයි මුලින් සඳහන් කළා වගේ එයාට දැඩි වීරයක් සහ පුරුද්දක් තියෙන්න ඕනේ. කෙලින්ම කායાનුපස්සනාවේ ඉන්න. එහෙම පුද්ගලයා මේ ඇති වෙන සුළු වේදනාවල් දිහා බලන්නේ කෙලින්ම කය දිහාම බලලා අර සියල්ල ඒත් එක්කම යටපත් කරලා දානවා. වේදනානුපස්සනාව කරන්ඩ එපා කියලා නියමයක් කරලත් නැහැ. වේදනාවක් දැනුනොත් ඕන්නම් බලන්න. අර වගේ හිතක් ඇති වුණොත් ඕන්නම් බලන්න. එපා කියලා නියමයක් නැහැ. ඊළඟ සඳහන් කරනවා යම් දෙයක් මතක් වුණා. එනතන තරහක් ඇති වුණා. ඊර්ෂ්‍යාවක් ඇති වුණා. ඒ වෙලාවට සිත දිහා බලලා චිත්තානුපස්සනාව කරන්නත් පුළුවන්. හැබැයි ඒක කායානුපස්සනාව නෙමෙයි. චිත්තානුපස්සනාවේ ඉන්නකොටත් කායානුපස්සනාව කියලා හිතන්න බෑ. අන්න එතන සිහි මදි වුණොත් මම ඇත්තටම වාඩි වෙන්නේ කායානුපස්සනාවටයි දැන් මගේ හිතේ ඇතිවෙච්ච සිතුවිල්ලක් එක මම ඉන්නවා. මොකද මේ මේ සිතුවිලි දෙක මාරු වෙනවා කියලා කියන්නේ මේ ශරීරයේ පොඩි ගැස්මක්වත් ඇති වෙන්නේ නෑ සෑහෙන වෙලාවක් වෙන අරමුණක හිතාගෙන හිතාගෙන යනකොට තමයි මට තේරෙන්නේ මං වාඩි වුණේ මොකක් කරන්නද දැන් කරන්නේ මොකක්ද කියලා. ඒ නිසා ඒක හරි සියුම්ව දකින්න පුළුවන් වෙලා දැන් ඉන්නේ කායානුපස්සනාවේ නෙවෙයි දැන් ඉන්නේ චිත්තානුපස්සනාවේ කියලා හිතනද හැකියාවක් තියෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. ඊළඟට වෙන තුනේ අනුපස්සනා මාරුවෙන් මාරුවට කරන්න සිද්ධ වෙන්නේ මුලා වෙලා Tamanගේ සිතේ එකඟභාවයක් නැති නිසා ඒකෙන් කියන්නේ මෙයාට තාම හරියට භාවනාව වැඩිලා නැහැ. තාම ඉන්නේ මුලාවේ. හිත එකඟ නැහැ. ඉඳගන්නේ කය දිහා බලන්ඩ ඒ ගමන් වේදනාවටත් යනවා. ඒ ගමන් විවිධ සිතුවිලි ඔස්සේත් යනවා. තාම ඉන්නේ මුලා වෙලා. එහෙනම් මේක සිතේ මූලික ස්වභාවය. කිසි කෙනෙකුට මේක පැත්තක දාලා එකපාරම කායානුපස්සනාව වේම নিমগ্ন වෙලා යන්න කවදාවත් එහෙම නැතිනම් සංසාරේ මහා ලොකු පුරුද්දක් ඇති කරගත්ත කෙනෙක් වෙන්න වෙන්න ඕනේ. එහෙම නැතුව කවදාවත් අපි වාගේ අයට ඒ ගමන එහෙමම යන්න බෑ. ඒ කියන්නේ තාම එකඟ නෑ තාම අපි ඉන්නේ මුලාවේ. ආන් ඒ මුලාව පැත්තක දාලා යන්න ටික ටික වීර්ය කරනකොට තමයි ඒකට පුරුද්දක් පුරුද්දක් ඇති වෙන්නේ කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා පින්නතින මේ අංග ප්‍රත්‍යංග වලින් මිදුන යම් ධර්මතාවයක් දකින්නෙත් නැහැ. කෙස්ලම් ආදීන් ආදී ධර්මයන්ගෙන් මිදුන යම් ස්ත්‍රී පුරුෂයෙක් ආදී වශයෙන් දකින්නෙත් නැහැ කියන කාරණාව නිසා කායානුපස්සී කියලා කියනවා. අංග ප්‍රත්‍යංගයන්ගෙන් මිදුන මේ ස්ත්‍රී පුරුෂ සත්ව කියලා කෙනෙක් දකින්නේ නැති නිසා කායානුපස්සී කියලා කියනවා. අපෝ පැහැදිලි කරනවා ඒක ඒ විදිහටම. ඊළඟට සඳහන් කරනවා මේක කොහොමද දකින්න ඕනේ කියලා. දැන් ස්ත්‍රී පුරුෂ කියලා ભેදයක් දකින්නේ නැහැ කියවනේ. එහෙනම් කොහොමද බලන්න ඕනේ? රත සම්බාරානුපස්සකෝ විය. දේශනා කරන බලන්න ඕනේ අන්න එහෙමයි කියලා. රත සම්බාරානුපස්සකෝ විය. මෙතන සඳහන් කරන්නේ රතයෙහි අංග කියන අර්ථය. රතයක අංග ගලවලා ගලවලා ගලවලා පේලියට තියලා තියෙනකොට එතන රතයක් රතයක් නැහැ. රෝද දෙක ගලවලා තියෙනවා. බෝල්ලිය ගලවලා තියෙනවා. විය ගහ ගලවලා තියෙනවා. කඩ යන ගලවලා තියෙනවා. බොස් ගෙඩි ගලවලා තියෙනවා. රතයක් නැහැ. නමුත් මේ ටික ඔක්කොම එකතු කරුවට පස්සේ අපි ඒකට කියනවා රතය කියලා. එහෙනම් රත සම්භාර රත සම්භාරානුපස්සකෝ විය මෙන්න මේ රතයක් වගේ බලන්න. කොටස් කරලා තියෙනකොට කොටස් කොටස් එකතු කරාම රතය. එමනම් මේ පංච ඉන්ද්‍රියන් වෙන් වෙලා තියෙනකොට ඒ වගේ ඉන්ද්‍රියන් වෙන වෙනම තියෙනවා එකතු කරුවට පස්සේ ඒකට කියනවා කය කියලා. එකතු කරපු එක කය. අන්න ඒ වගේ රතෙහි අංග ටිකක් විතරයි තියෙන්නේ. රතයක් කියලා ගති දෙයක් නැහැ නැති නිසා කායේ කායන් පස්සී කියනවා කියලා නැවතත් පැහැදිලි කරනවා. ඒ කාරණා පිළිබඳව තවත් විස්තර කරනවා මේ සමමස් ඇට නහර කියන ධර්මතාවයන් එකතු වුණාට පස්සේ කය කියනවා. මේ ටික අපි සාකච්ඡා කළා අපිට ඒක පුළුවන්. ඊළඟට පැහැදිලි කරනවා නගරයක අවයව අනුව බලන පුද්ගලයෙක් වගේ බලන්න කියනවා. මේ කය දිහා බලන ක්‍රමමයි මේ කියන්නේ. ඒකයි කියේ මේ කර්මස්ථානයේ ඊට සිවුම් විදිහටම මෙතන පැහැදිලි කරනවා. මේ කාරණාව වැටහුන්නේ නැත්නම් මේ කාරණාවෙන් ඒ කාරණාව වැටහුන්නේ නැත්නම් මේ කාරණාවෙන් කියලා බොහෝ දෙනාට තේරුම් ගන්න තමයි මේ උදාහරණ රසක් මෙතන ගෙනහැර දක්වලා තියෙන්නේ. ඒ නිසායි සඳහන් කරන්නේ නගරයක අවයව භාග බලන්න කියලා. එහෙම නගරයක අවයව වගේ බලන්න කියන තැන ආයෙත් සඳහන් කරනවා කෙහෙල් ගහක්. කයේ මුකුත් නැහැ. කොටස් අයින් කරාට පස්සේ මුකුත් මුකුත් නැහැ. ඒක තේරුම් ගන්න හොඳට කියනවා මේ කෙසෙල් ගහක්. කෙසෙල් ගහක් කපලා අරගෙන ඒක පතුරු පතුරු පතුරු පතුරු ගලවනවා. මොනවද මේකේ තියෙන්නේ කියලා බලන්නයි ගලවන්නේ. අන්තිම පතුරක් ගැලවෙනවා. මොකවත් මොකවත් නැහැ ඒක මෙතන සඳහන් කරනවා කෙසෙල් කඳ පතුරෙන් පතුර ගලව ගලවා බලනවා හරයක් නැති බව හරයක් නැති බව දැනගන්නවා අරටුවක් නැහැ නමුත් ඒක පිටින් බැලුවට දැනෙන්නෙත් නැහැ ඉහළ ගහේ අරටුවක් ඇත්තෙම නැහැ නමුත් පිටපැත්තෙන් බලාගෙන හිටියා කියලා අරටුවක් නැහැ කියලා පේන්නේ නැහැ. ඒ නිසාම ගලව ගලව ගලව ගලව හොයනවා අරටුව කොහෙද තියෙන්නේ කියලා. හොයාගෙන කුජලට තමයි තියෙන්නේ අරටුවක්. අරටුවක් නැහැ. ඒ නිසා පතුරු ඉවත් කරාම තේරුම් ගන්නව අර්ථයක් නැති බව. ඊළඟට වෙන ගහක් නම් දැන් මේ කතා කරේ කෙහෙල් ගහක්. අපි දැන් වෙන ගහක් අරගන්නවා. ඒකෙහි පිටපැත්තේ ඉස්සල්ලාම තියෙනවා පොත්ත. ඒකට සඳහන් කරනවා කපටික කියලා. පොත්තට. පොත්ත ගලවහම කඳත් පොත්ත තිබුණ තැනත් අතර ඇඟිල්ල තියලා ගලව කිව්වොත් අපිට තේරෙනවා සෙවල ගතියක් තියෙනවා කියලා. ඒකට කියනවා තච. ඒක තමයි ගහේ හැම. තච කියලා කියන්නේ හැම. දැන් මේ හැම අයින් කරලා බලහම අපිට හම් වෙනවා ඊළඟට ගලේ ගහේ එළය කියන කොටස. සුදු පාට කොටස එළය. එළය කොටස ඊට පස්සේ හරය එහෙම නැත්නම් ඒකට කියනවා අරටුව කියලා. එහෙම කොටස් තියෙනවා නමුත් කෙහෙල් ගහේ එහෙම මොකවත් කෙහෙල් ගහේ එහෙම මොකවත් නැහැ. අන්න ඒ නිසා මේ උපමාව දක්වනවා කදලික්ඛන්ද පත්ත වට්ටි විනිබ්බුජකෝ විය රිත්ත ගුට්ටි කියලා සඳහන් කරනවා. රිත්ත ගුට්ටි එතකොට කදලික්ඛන්ද පත්ත වට්ටි විනිබ්බුජකෝ විය. කෙසල් කඳක් වාගේ. රිත්ත ගුට්ටි. ඇයි රිත්ත ගුට්ටි කියලා තියෙන්නේ? රිත්ත ගුට්ටි කියලා කියන පින්නතේ මේ අතේ අපේ අතේ මොකවත් නැහැ. නිකන් අත තියෙන්නේ අතේ මොකවත්ම නැහැ. කෙනෙක් මේක මිට මොලව ගන්නවා. මිට මොලව ගත්තත් මොකවත් මොකවත් නැහැ. අත මිට මොලවලා තියෙන්නේ. අන්න ඒ කාරණාවට මෙතන සඳහන් කරනවා මිට මොලවගෙන ඉන්නකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙයා මිට මොලවගෙන ඉන්නේ මොනවා හරි මිටේ මිටේ තියනවා කියලා. කෙනෙක් එහෙම කල්පනා කරන්න පුළුවන්. නමුත් දිගහැරලා බැලුවම මුකුත්ම නැහැ. මිට මොලවක මොලවගෙන ඉඳලා දිගහැරලා බැලුවම මුකුත් නැහැ. නමුත් සඳහන් කරනවා අත්ල සහ ඇඟිලි ටික වෙන වෙනම තියෙනවා. මිටක් වගේ පේනවා විතරයි කතේදී සාරයක් නැහැ. මිට මෙලෙව්වට මේ අත්ල කොටස වෙනයි. ඇඟිලි ටික වෙනයි. වෙන වෙනම තියෙනවා. මිට මොලවහම මිටක් වගේ පේනවා. නමුත් එහි ගතේදී කිසිම සාරයක් ඒ මිට ඇතුලේ මිට ඇතුලේ නැහැ. එහෙනම් හෘත්ත ගුට්ටි කියලා පැහැදිලි කරන්නේ ඒකයි. ඒක ඊළඟට කියනවා මිට කියලා දෙයක් නැහැ. ඒ වගේ සත්වයෙක් කියලා කෙනෙකුත් ලෝකේ ලෝකේ නැහැ. සාමාන්‍ය භෞතික ලෝකේ අපිට පේන සත්වෙක් ඉන්නවා. අපි හඳුනා ගන්නවා මේ ඉන්නේ අහවලා, මේ ඉන්නේ අහවලා, මේ ඉන්නේ අහවලා. එහෙම කෙනෙක් මේ භෞතික ලෝකේ ඉන්නවා වුණාට පරමාර්ථ ධර්මයේ ඇතුලේ එහෙම කෙනෙක් එහෙම කෙනෙක් නැහැ. ඒ කොහොමද නැත්තේ කියන කාරණාව පැහැදිලි කරනවා මේ ඇඟිලි පහ වගේ නම් මේ පංච උපාදානස්කන්ධය ඒ උපාදානස්කන්ධ එකට එකතු වුණහම සත්වයක් කියන සංඥාව එනවා. ඇඟිලි පහ එකට එකතු කරලා මිට මිටමලවා ගත්තාම මිට දිගෑරියාම කොහොත් නැහැ. එහෙනම් මේ පංච උපාදානස්කන්ධ ටික එකතු වෙච්චහම සත්වයක් වෙන් වෙච්චාම සත්වයක් නෑ. මේක ඊට වඩා තව සියුම් විදිහට මෙතන පැහැදිලි කරනවා. පුද්ගලයෙක් ඉන්නවා, පුද්ගලයෙක් යනවා, ස්ත්‍රියක්, පුද්ගලයෙක්, කුඩා ළමයෙක් ආදි වශයෙන් අපි සඳහන් කරනවා මේ ළමයා දඟලනවා උඩ පනිනවා. අපිට එහෙම හැඟීමකුත් එනවා නේ මේ ළමයා දඟලන දඟලින්නේ. මේ ළමයා පාලනය කරන්න බෑ කියලා එහෙම හැඟීමකුත් ළමයි එක්ක ළමයි එක්ක ඇති වෙනවා. නමුත් මෙතන සඳහන් කරනවා එහි ඇත්තටම ඇත්තේ ස්කන්ධ පහක සමායෝජනයක් විතරයි එතන ළමෙක් එතන ළමෙක් නෑ. ස්කන්ධ පහක සමායෝජනයක් විතරමයි තියෙන්නේ. මට පේන්නේ ළමෙක්. එහෙනම් කොයිතරම් ලෝකයේ මුලාවක්ද? ලෝකේ කොයිතරම් මුලාවක්ද කියන කාරණාවයි මේ කියන්නේ. ඒක සඳහන් කරනවා මේ කායේ කායානුපස්සී කියන විදියට හිත යෙදෙව්වහම මිට දිගහැරලා ඇතුළත මුකුත් නැහැ කියලා දැනගත්තා වගේ සත්‍යයක් නැහැ කියන කාරණාව අවබෝධ කරගන්න ඉතාම පහසුයි. සත්‍යයක් නැහැ කියන එක අවබෝධ කරගන්න මිටේ මුකුත් නැහැ වගේ හරි පහසුයි. මෙන්න මේ ඝන සංඥාව නැති වෙන්න ඕන කියන කාරණාව මෙතන පැහැදිලි කරනවා මොකද්ද මේ ඝන සංඥාව නැති වෙනවා කියලා කියන්නේ. රූප කලාප කියන එක කලාප කියන්නේ යම් රූපයක් උපදිනවා, ඉපදිලා පවතිනවා, පැවතිලා නැති වෙනවා. රූප කලාප. උපදිනවා, පවතිනවා, නැති වෙනවා. උපාද ස්ථಿತಿ භංග. මේ රූප කලාපයන්ට අවස්ථා තුනක් තියෙනවා. අන්නේ අවස්ථා තුන පිළිබඳව මෙතන ගැඹුරු විස්තරයක් කරනවා. නමුත් ඒක හරි පැහැදිලි අපිට ඒක මනාව අවබෝධ කරගන්න. කොහොමද පැහැදිලිව විස්තර කරලා තියෙන්නේ? ඊළඟ අවස්ථාවේ මේ රූප කලාප දැන් ඉපදුනා. මෙහෙම සඳහන් කරමු. රූප කලාප 51ක්. රූප කලාප 51ක් තියෙනවා. 51 මුල් කලාපය උපදිනවා. එතකොට මුල් කලාපය ගිහිල්ලා තියෙන්නේ ඉපදෙන්නයි. රූප කලාප 49ක් පවතිනවා. ස්ථಿತಿ කියන තැන තියෙනවා. ඊළඟ කලාපේ නැති වෙනවා. භංග. එකක් ඇති වෙනවා 49ක් පවතිනවා. එකක් නැති වෙනවා. එතකොට ඇයි 49ක් පවතිනවා කියලා කිව්වේ? ඇති වෙන්න එකක් යනවා ඒක අපිට පේන්නේ නැහැ. නැති වෙන්න එකක් යනවා ඒක අපිට පේන්නේත් නැහැ. එතකොට 51න් දෙකක් ගිහිල්ලා. දැන් තියෙන්නේ තව 49යි. ඒ 49 තමයි පවතින්නේ. ඊළඟට ඒ කාරණාව පැහැදිලි කරනවා මෙතන තියෙන්නේ මේ රූප කලාප කියලා කිව්වට තනි රූපයක් තනි එකක් නැහැ. එහෙනම් මෙතන අනිවාර්යයෙන්ම කරුණු 8ක් තියෙනවා. මොනවද කරුණු 8? කරුණු 8ක් තියෙනවා කියලා සඳහන් කරන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා මේකට කියනවා සුද්දාෂ්ටකය කියලා මේ හැම වස්තුවකම මේ සුද්දාෂ්ටකය තියෙනවා ජලයේ තියෙනවා ජලයේ පටවි තියෙනවා දැන් ආපෝ කියලා කියන්නේ වැగిරෙන ස්වභාවය එතකොට ජලය කොහොමත් වැగిරෙන ස්වභාවයෙන් යුක්තයි. එතකොට කෙනෙක් හිතනවා කොහොමද මේ ජලයේ පටවි තියෙන්නේ කියලා. හැබැයි ජලයේ තියෙන පටවි ප්‍රමාණය අඩුයි. වැగిරෙන ස්වභාවය වැඩි. නමුත් ජලයේ පටවි තියෙනවා කියන එකට අපිට කොහොමද උදාහරණයක් හම්බ වෙන්නේ? කවුරු හරි අපිට බාල්දියකට වතුර අරන් ගහනවා. රිදෙන්නේ නැද්ද වතුර පාරට? විදිනවා. එහෙනම් මොනවා හරි තදයට වැදුනා. ඒ කියන්නේ තද බවක් තිබුණා. මේ පොළවේ තියෙනවා වගේ මේසේ බංකුවේ තියෙනවා වගේ පටවි වැඩි නැහැ. නමුත් එකතු වෙච්චාම එතන පටවි තියෙනවා. ගොඩක් වෙනකොට පටවි ගොඩක් තියෙනවා. ඒක නිසා තමයි යම් වස්තුවක හැප්පිච්චාම කඩාගෙන පුපුරගෙන අරගෙන යන්නේ ඒ පටවි බව තියෙන නිසා. නමුත් මේ මේසේ දිහා බලහම ඒකේ පටවි ගතිය වැඩි. අන්න ඒ නිසා ඒ කාරණාව පැහැදිලි කරනවා රූප කලාපයේ ආයුෂ කාල 52ක් තියෙනවා. ඒ එක කාලයකදී ඒ රූප කලාපේ හැදෙනවා. හැදිලා කාල 49ක් පවතිනවා. අවසාන කාලයේ ඒක නැසිලා යනවා. එහෙනම් මේ ගත වෙන තප්පරයක් තප්පරයක් කියන්නේ මේකට. තප්පරයකට කෝටි ප්‍රකෝටි ගණනයි. රූප කලාප වල ඇති වෙන්නේ. කෝටි ප්‍රකෝටි ගණයි තප්පරයකට හිතන්න බෑ මේ ලෝකේ කාටවත් මේ රූප කලාප මේ තරම්ම වේගවත්ද කියලා. ඒක සඳහන් කරනවා යම් වස්තුවක කෝටි 51ක් තියෙනවා නම් රූප කලාප කෝටි 51ක් තියෙන රූප කලාපයක මේ උදාහරණ මේවා කෝටි 51කින් කෝටියක්ම හැදෙනවා කෝටි 49ක් පවතිනවා කෝටියක්ම නැති වෙනවා එතකොට මේ අත මෙහෙම උස්සලා ළඟට ගන්නකොට මං ගන්න අතද ළඟට එන්නේ නැහැ. ළඟට එන්නේ ගත්ත අත නෙමේ අලුත් අතක්. මේ රූප කලාප මෙතන උපදිනවා ඉපදිලා නැති වෙනවා. හැබැයි පවතින කොටසකුත් මේකේ තියෙනවා. ඒකනේ අපි ස්ථಿತಿ කියලා කියන්නේ. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. හැබැයි මේක අපිට පේනවද? මේක මොන තරම් වේගෙන් ඇති වෙලා නැති වෙනවද කියන එක සරියොත් මහරහතන් වහන්සේලවත් පේන්නේ නැහැ කියනවා ඇති වෙනවයි පවතිනවයි නැති වෙනවයි. ඒ තරම් සියුම් ඥානයක් තියෙන මහ පුරුෂයන්ට පේන්නේ නැත්තම්. අපි ගිය සතියේ කතා කරුවා මේ සෝවාන් වෙච්ච පුජ්‍යලියෙකුට මොන තරම් සිහියක් තියෙනවද කියලා. තමන්ගේ ළඟට අන්තිමට ගත්ත අවයවය කොහොමද ළඟට ගත්තේ? ගත්ත විදිහටම දිගෑරලා අර දොරගාවේ ඉඳලා මෙතෙන්ට වාඩි වෙන්න මං කොහොමද ආවේ? ඒ අඩිය තියපු තැන තියපු විදිහටම පිටිපස්සෙන් පිටිපස්සට අඩිය තිය තියා යනකොට මට පළවෙනි අඩිය තියෙනකොට මෙතන හිටපු එක්කෙනා මෙහෙම වචනයක් කියනවා ඇහුණා අතන හිටපු එක්කෙනා මේ වගේ කතාවක් කරන්න ඇහුණා. එහා පැත්තේ හිටපු එක්කෙනාගේ දුරකථනය ඕෆ් කරන සද්ද වාහන සද්දෙත් ඇහුණා. මේ ඔක්කොම ඒ අඩියෙන් අඩියට යනකොට එනකොට මතක් වෙච්ච ටික ආපහු සිහිය තියෙන්නත් ඕන කිව්වා මේ සෝවාන් කියන තැනට යන්න. එහෙම සිහියක් තියෙන්න ඕන නම් එතන ගිහිල්ලා අම්මගේ කුස ඇතුළට ගිහිල්ලා කුසේ හිටපු ගාලෙත් මතක් කරලා ඉස්සරලාම අම්මගේ කුසට බැහැපු පළවෙනි හිත ඒක මතක් කරන්න ඕනේ. අම්මගේ හිතට බහැපු පළවෙනි හිතට නැත්නම් අම්මගේ කුසට බහැපු පළවෙනි හිතට කලින් මට පහළ වෙච්ච හිත මතක් කරන්න පුළුවන් නම් එයාට පුබ්බේ නිවාසානුස්සති තියෙනවා පෙර ආත්මය කියනවා. එහෙනම් මේ සෝවාන් වෙන්න සූදානම් පුද්ගලයන්ට තියෙන සිහිය. මේ සිහිය මෙහෙමනම් සරියුත් මහරහතන් වහන්සේගේ සිහිය කොහොමද තියෙන්නේ? අන්න ඒ මහා පුරුෂෝත්තමයන්න් වහන්සේටත් උප්පාද ස්ථಿತಿ භංග කියන තුනම පේන්නේ නැත්තම්. උපදිනවා පවතිනවා නැති වෙනවා. උපදිනවා පේනවා නැති වෙනවා පේනවා. නමුත් භාග්‍යතුන් වහන්සේට උපදිනවත් හොඳට පේනවා. දැන් මේ තරම් වේගෙන් ඉපදිලා නැති වෙන මේ හැම රූප කලාපයක් අතරම හිස්තැනක් තියෙනවා. මේ තරම් වේගෙන් නැති වුණාට හැම එකක් අතරෙම හිස්තැනක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේට ඉපදෙනවත් පේනවා ඒ හැම රූප කලාපයක් අතරින්ම තියෙන හිස්තන සහිතව වෙන වෙනම වෙන වෙනම රූප කලාපත් පේනවා නැති වෙනවත් නැති වෙනවත් පේනවා හරියට අර කොහොමද කියන්නේ උතුරන බත් හැලියක පෙන මතුවේවි බිඳි බිඳි යන්නාසේ අපි දැකලා තියෙනනේ බත උතුරලා ඉවර වෙලා නෑබිලිය කට ඇරලා බැලුවොත් බුබුලු මතුවේවි මතුවේවි මතුවේවි බිඳෙනවා ඒකේ ඉවරයක් නෑනේ බත ඉදලා ඉවර වෙනකම්ම වතුර ඉවර වෙනකම් බුබුලු මතුවෙනවා. අන්න ඒ වගේ මේ රූප කලාප ඇති වෙවි ඇති වෙවි පැවති පැවති නැති වෙවි නැති වෙවි යනවා භාග්‍යතුන් වහන්සේට ඒක මනාව මනාව පේනවා අන්න ඒකයි සඳහන් කළේ මේ ඔය පාදය උඩ තියෙන අත ඔබ පපුව ගාවට ගන්න හැදුවොත් පපුව ගාවට එන්නේ පාදයේ උඩ තිබිච්ච අත නෙමෙයි එතකොට අපි මේ අත් දෙක එකතු කරලා අත්පොළ සමක් ගන්නවා එතකොට මොනවද මේ හැප්පුණේ එහෙනම්? පිළිතුරේ වයි. එක භාවනා ක්‍රමයක සමහරලාට උගන්වනවා මේ ලෝකේ සැබෑ වශයෙන්ම මොකවත් නැහැ කියලා. සැබෑ වශයෙන්ම ලෝකේ කිසි දෙයක් නැහැ මේවා ඔක්කොම හිතින්ම වගත්ත දේවල් කියලා. හැබැයි භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනාවක් කොතනවත් කරලා නැහැ. ලෝකේ සැබෑ වශයෙන්ම කිසි දෙයක් නැති බවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා නැහැ. හිතිමවාගත්ත දේවල් වල එහෙම දෙයක් තියෙන්නේ. දැන් ඊගෙන අර සමහර තැන්වල කතා කරන්නේ මේ මනෝමය දාන පිළිබඳව. මෙහෙම සල්ලි වේදම් කරලා දම් පෙන් දෙන්න ඕනේ නැහැ. මනසින් ලොකු දානයක් දුන්නාම බොහොම හොඳයි. ඒක දෙන්න පුළුවන් හැටියට ඒක මැණික්ද රත්තරන්ද මොන වගේද දෙන්න බැරි මනසින්. ඒ දුන්නත් මහා දානයක් කියලා සමහර තැනක කතා කරනවා. ඉතින් එහෙම කතා කරාම ඒක හරියනවද එතකොට? මනසින් දානයක් දීලා ඒ තරම් පින් ලැබෙනවා නම් එහෙනම් අපිට මෙහෙමත් කර හැකි නේ. හිතින් හදන වාහනයක්. දැන් මට හෙට උදේ ගමනක් යන්න ඕනේ. වාහනයක් නැහැ. වාහනේ අදලා හිතින් හදනවා. තමන් කැමති වාහනේ. හදලා උදේ පාන්දර ගිහිල්ලා හිතින් හදාපු එකේ ඉඳ ගන්නවා. පුළුවන් ද ගමන යන්න? බෑනේ. හිතින් ගයක් හදනවා. වැස්ස වෙනකොට දුවගෙන යනවා හිතින් හදාපු ගේ ඇතුළට. තෙමෙන්නේ නැත්තේ නෑනේ. එහෙමනම් හිතින් දන් දෙන්නත් එහෙම මනසින් දන් දෙන්න කිව්වට එහෙම මනෝමය දාන දෙන්න එහෙම බෑ. එහෙම දුන්නා කියලා කවදාවත් ප්‍රයෝජනයක් වෙන්නේ වෙන්නේ නෑ. එහෙමනම් මේ ලෝකෙ මොකවත්ම නැත්තරම නෑ කියලා භාග්‍යතුන් වහන්සේ කොහෙවත් දේශනා කරලා මොකවත් නැත්තම් මේ හැප්පෙන්නේ මොනවද මේකට? හැපෙන්නේ මොනවද තියෙන හින්දානේ. එහෙමනම් 51කින් එකක හැදුනා 49ක් පවතිනවා. ආන් මේ 49 දැන් මේ අපි දැන් මේ අත්පොළසමක් ගහන්න අත් දෙක ලං කරගෙන ලං කරගෙන එනවා. නමුත් මේ දෙපැත්තේ මුලින්ම ලං කරන්න පටන් ගත්ත දෙක එකට හැප්පෙන්නේ නැහැ. එතකොට හැප්පෙන්නේ එතෙන්ට එනකොට ආය රූප කලම්ප પરම්පරාවක් ඉපදී ඉපදී ඉපදී ඉපදී මේ එන්නේ. ඒ ඉපදී ඉපදී එනකොට අර 49 හැම වෙලාවෙම පැවති පැවති නැති වෙන්නේ. එහෙනම් මේ අතේ තියෙන රූප කලාප පවතින 49යි මේ අතේ තියෙන පවතින 49යි මෙතෙන්ට එනකොට ඒකට ඒ හැප්පිලා ඉවර වෙනකොටත් ඒක ඉවර වෙනවා. මෙහෙම අත් දෙක මෙහෙම ආයේ අත්පොළසම ගහලා පැත්තට ගන්නකොට අර තිබිච්ච හැප්පිච්ච 49 නෑ. ඒක වෙච්ච දෙයක්වත් නෑ. එහෙනම් අලුතෙන් ඇති වෙවි ඇති වෙවි නැති වෙනවා. ඒක කොයිතරම් වේගවත්ද? සාමාන්‍යයෙන් ওই කාටුන් චිත්‍රපටි වලත් දකින්නේ ඒක. එක එක රූපයක් හදලා ඒක තමයි මේ වේගෙන් හොලවනවා. එතකොට රූප වාහිනී රූප වාහිනී විනාඩියකට රූප රාමු 25ක් ගණයකට නෙවෙයි තප්පරයකට. රූප රාමු 25ක් 30ක් අතර ප්‍රමාණයක් ගමන් කරන නිසා අපිට පේන පුද්ගලයෙක් ඉන්නවා කියලා. නමුත් එතන ගමන් කරන්නේ රූප රාමු 25ක් 30ක් 35ක් විතර ප්‍රමාණයක්. නමුත් ඒ තප්පරයේ ඇතුලේ මේ රූප කලාප කෝටි ප්‍රකෝටි ගණනක් ඉපදිලා නැති වෙලා යනවා. අන්න ඒ නිසා කිසිසේත්ම අද උදේ මෙතන වාඩි වෙච්ච පුද්ගලයා දැන් නැහැ කියන සංඥාවක් අපිට එන්නෙම එන්නෙම නෑ. නමුත් වාඩි වෙච්ච කෙනා දැන් නැත්තටම නෑමයි. නමුත් ඉන්නම පුද්ගලයෙක් එයා මෙතන වාඩි කරවපු රූප කලාප මොකවත් මෙතන නෑ දැන් තියෙන්නේ අලුත්ම රූප කලාප ටිකක්. මේ කතා කරලා ඉවර වෙනකොටත් ඒ රූප කලාප කෝටි ගණනින් බිඳිලා බිඳිලා ගියා. එහෙනම් මෙන්න මේක තමයි මේ ලෝකේ සත්වයා පවතින හැටි. එන්න එතනත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන කාරණා ටික තියෙනවා. මේ සුද්දාෂ්ටකයේ ඒ තුලත් තියෙනවා. මෙන්න මේ නිසා තමයි සඳහන් කරන්නේ එතන සැබවින්ම සැබවින්ම සත්වයක් නැහැ. ස්ත්‍රී පුරුෂ කියලා සත්වයේ නැහැ. නමුත් මේ ඉන්ද්‍රියන් එකතු වීම නිසා එහෙම නමක් අපි අපි කියනවා. නමුත් හරියටම කය අනුව බලන පුද්ගලයා එතන ස්ත්‍රියක් ඉන්නවා මෙතන පුරුෂයෙක් ඉන්නවා කියලා දකින්නේ ස්කන්ධ පංචකයක්. ස්කන්ධ පංචකයක් විතරක් දකිනවා. ඒක මේ විදිහට මේ තරම් වේගයෙන් ඇති වෙවි නැති වෙවි විනාශ වෙලා විනාශ වෙලා යනවා. මෙන්න මේක හරියටම දකින්න පුළුවන් වෙච්ච දවසට. මනා වූ නාම රූප පරිච්ඡේදයක් අපි දැක්කා දැක්ක වෙනවා. මේ ඇතිවීම නැතිවීම කියන එක අපිට එකපාරම දකින්න බෑ මේක මොන තරම් වේගෙන් ඇති වෙනවද නැති වෙනවද කියලා. නමුත් නාම රූප පරිච්ඡේදයක් අපිට දකින්න පුළුවන් නෑ. පුද්ගලයෙක් නෑ. ස්කන්ධ ටිකක් තියෙනවා. කියන සංඥාව. දකින්න පුළුවන් වෙන්න හිත දියුණු කරගන්න වෙන්න මේ කායානුපස්සනා ක්‍රමයක් එක්ක කායානුව බලනකොට එතෙන්ට දියුණු කරන්න ඕනේ. කායानुපස්සන කියන්නේ කායේ කායानुපස්සී කියලා සඳහන් කරන කරුණ. ඊළඟ සඳහන් කරනවා අනිත් කාරණාවත් මේ කායේ කායानुපස්සී කියලා බලනකොට එතන පුද්ගලයෝ දෙන්නේ දැක්කේ නැහැ වගේ. සිතුවිලි. අපි සිතුවිලිත් ඊටාම වේගෙන් මේත් එක්කම ඇති වෙවි ඇති වෙවි ඇති වෙවි ඉපදී ඉපදී ඉපදී ඉපදී සිටිවිලි නැති වෙලා යනවා. එහෙනම් අපි මුලින් සඳහන් කළා මේ සම්පූර්ණයෙන්ම දෙයක් නැහැ. කියලා ලෝකෙ කියන්න දෙයක් නැතික් තියෙනවා. අභිධර්මයේවත් පැහැදිලි කරලා නැහැ සම්පූර්ණයෙන්ම දෙයක් නැහැ කියලා. දෙයක් තියෙනවා. හැබැයි ඒකත් පැවති පැවති පැවති පැවති නැති වෙනවා. සම්පූර්ණයෙන්ම නැහැ ශූන්‍ය නැහැ. පැවති පැවති නැති වෙනවා කියන කාරණාව. ඊළඟට පැහැදිලි කරනවා මෙන්න මේ කාරණාව හරියටම දකින්න පුළුවන් වෙන්නේ ඇහෙන්නන් නෙමෙයි කියලා. මේ පැවති පැවති ඇතිවෙවි නැතිවීම හරියටම දකින්න කවදාවත් ඇහෙන්නම් බෑ. එහෙනම් මේ ලෝකේ තියෙනවා ඇහැට වඩා හොඳට පේන ඉන්ද්‍රියක්. මොකද ඇහැට වඩා පේන ඉන්ද්‍රියේ මනස. මසැසින් කරන්න බැරි දේවල් මනසින් බොහොම කරන්න පුළුවන්. අන්න ඒ නිසා ධම්මපද පාළියේ එක ගාථාවක සඳහන් කරනවා ලෝක වර්ගයේ අන්ධ භූතෝ අයං ලෝකේ තනුකේත විපස්සති සකුණෝ ජාල මුත්තෝව අප්පෝ සග්ගාය ගච්ඡති අන්ධ භූතෝ අයං ලෝකේ මේ ලෝකයේ මෙතන භූත කියලා සඳහන් කරන්නේ සත්වයා. අන්ධ භූතෝ මේ ලෝකයේ ඉන්න සත්වයා අන්ධයි. ඒ අන්ධයි කියලා කියන්නේ ඇයි? ඔවුන්ගේ ඇස් පේන්නේ නැති හින්දාද? ඇස් පේන්නේ නැති හින්දා නෙමෙයි. ඔවුන්ට හොඳට දකින්න පුළුවන් මනසක් නැහැ. හොඳට පේන මනසක් නැති නිසා ඔවුන් අන්ධයන්සේ කටයුතු කරනවා. ඇස් පෙනුනත් මනසෙන් යමක් හරියටම දකින්න බැරි නම් හඳුන්වලා දෙන අන්දේව කියලා. මනසින් දැක්කොත් තමයි යමක් හරියටම දැක්ක වෙන්නේ. මේ ඇහෙන් දැකපු දේ හරියට අපිට වරදිනවා. රවටෙනවා. මම සමහරట్లాට කියනවා මං අහවල් පුජ්‍යලයා අද අහවල් තැන දැක්කමයි. නැත්තම් මේ ඒ පුජ්‍යලයාටම කියනවා මං අද දැක්කනේ අහවල් තැන ඉන්නවා. මේ මිනිස්සයා කියනවා එහි ඉන්නේ කොහෙද මං අද දවසේම ධර්මදේශනාව ගාව හිටියේ. අර පුජ්‍යලයා පය පාගගෙන කියනවා නෑ හිටියමයි. ඉතින් ඒ මේ ඇහෙන්නේ දැක්කේ. එහෙනම් ඇහෙන් දැක්ක දේවල් බොහෝ තැන්වල වර්ධින්න පුළුවන්. හැබැයි මනසින් දැක්කොත් ඒක කවදාවත් දේශයෙන් වර්ධින දෙයක් වෙන්නේ නෑ. එහෙනම් අන්ධ භූතෝ අයං ලෝකේ. මේ ලෝකේ ඉන්න බොහෝ සත්වය අන්ධයි. තනුකෙත්ත විපස්සති. හරියටම යමක් වුන්ට දකින්නේ විපස්සති. අන්න විපස්සනා කියන වචනේට ආවා. එහෙනම් ලෝකේ හරියටම යමක් දකින්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදර්ශනා නුවණින් විතරයි. සකුණෝ ජාලමුත්තෝ ඊටාම දක්ෂ වටු ඇද්දෙක් දැලක් ගෙනල්ලා දානවා වටුව වල්ලන්ට. වටුව ටික ඔක්කොම එකට කොටු වෙනවා. යන්න බෑ වටුවන්ට. නමුත් මෙතන ඉන්න ඊටාම දක්ෂ සහ මොලේ පාලේ පාවිච්චි කරලා බේරෙන්න පුළුවන් වටුව. ඒගොල්ලෝ මොන ක්‍රමෙන් හරි එක්ක එකතු වෙලා වටු වගේ වැද්දාගේ දැල උස්සනවා. එහෙම නැත්නම් කොයි ක්‍රමෙන් හරි රිංගලා රිංගලා බීරලා යනවා. එහෙම අය මෙතන ඉන්නවා. එහෙනම් ඒ මනසින් හොඳට ලෝකේ දැකපු අය කවුද මෙතන වැද්දා කියලා කිව්වේ මාරයට? මාරයා දැලා තියෙන දැලක්. වටුව අපි අපි නැමැති වටුව වල්ලන්නයි මෙතන මාරයා දැලා දාන්නේ. ඉතින් වටුවා දක්ෂ වුණොත් නම් මේ මායාවේ දැලෙන් රිංගනවා. එහෙම නැත්නම් මායා මේ ලෝකෙ පෙන්නලා තියෙන අහවල් අහවල් දේ ලස්සනයි, අහවල් අහවල් දේ හොඳයි කියලා මේ පංචකාමයට ගැට ගැහිලා මායාවේ තුරුලේ මේගොල්ලෝ ජීවිතේ ඉවර කරගන්නවා. ඥානවන්තයා මේ දැලෙන් රිංගලා මේ පංචකාමයේ තරම් ගැට ගැහෙන්නේ නැතුව මායාවේ දැලෙන් රිංගලා පැනලා යනවා. අන්න එහෙම පැනලා යන අය ලෝකේ ඉන්නේ ටික දෙනයි. අපොස්සක් ගාය ගච්ඡති එහෙම යන අය ඉන්නේ ටික දෙනයි බේරිලා යනවා බේරිලා යන අය ටිකයි. එහෙනම් මේ ලෝකේ නිවන් හොයාගෙන යන අය ඊටාම ඊටාම සුළු පිරිසයි. ආන් එහෙම යන පිරිසට මග කියන්නේයි මේ සතර සතිපට්ඨාන භාවනාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟට මෙතන සඳහන් කරනවා මේ කාරණාව කවදාවත් හිත හිතා දකින්න බෑ කියලා. අපි ඒක මුලින් පැහැදිලි කරපු කාරණාව. කවදාවත් මේ චින්තාමය මට්ටමකින් ඒක දකින්න බෑ. ඒක හරියටම මනසින් බලාගෙන හිටියොත් තමයි ලෝකයේ සැබෑ තතු පැහැදිලි වෙලා පේන්න පටන් ගන්නෙ. මෙතන ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවේම කායේ කායානුපස්සී කියන තැන එතෙන්ට එන්න බැරි නිසා මේ පවතින කයෙහි කය අණුව දකිමින් සිටින්නා වූ හික්මීමක් මුලින් ඇති කරගන්න ඕන කියලා සඳහන් කරනවා. මෙතන සඳහන් කරනවා මේ කයෙන් කායානුපස්සී කියන තැනට එන්න බැරි නිසා මොකද මේ කායානුපස්සී කියන තැනට එන්න බැරි නිසා හික්මීමක් ඇති කරගන්න ඕනේ. ඒ හික්මීම ඇති කරගන්න භාග්‍යතුන් වහන්සේ කෙරෙහි මනාව ශ්‍රද්ධාවක් අවශ්‍යයි. කායේ කායානුපස්සී කියන තැනට එන්න එකපාරම බෑ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ පිළිබඳව හොඳ ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේමයි දේශනා කරන්නේ මේ ශ්‍රද්ධාවත් එක්ක ටික ටික මේක බලන්න පුළුවන්. මොකද්ද භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවක් ඇති කරගන්න ඕනේ කියලා මෙතන සඳහන් කරන්නේ. එතන සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කළ මේ කමඨහන පමණයි මට නිවනට යන්න පුළුවන්කම තියෙන මේ කමඨහණෙන් විතරමයි කියන හැඟීම ඇති නොවේ නම් මට මගේ හිත කවදාවත් ඒ කමඨහන තුල නවත්තන්න නවත්තන්න බෑ. ඒ කියන්නේ මේ ලෝක ධාතුවේ මේ සතර අපායෙන් ඈතර යන මාවත සොයාගත්ත එකම මහා උත්තමයන්න් වහන්සේ සම්මා සම්බුද්ධ විතරයි. වෙන කිසි කෙනෙකුට ඒක හොයන්න බැරි වුණා. එහෙනම් මේ මහා පුරුෂයාණන් වහන්සේමයි මට මෙන්න මේ කය අනුව ඉස්සරලා බලන්න කායානුපස්සනාව ඉස්සරලාම දේශනා කළේ භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේමයි මා කෙසේ හෝ මේ කය මනා විදර්ශනාවකින් බලන්ඩ ප්‍රගුණ කරගත යුතුමයි. ඒක බොහෝසේ අමාරු වෙන්න පුළුවන්. බොහෝසේ අපහසු වෙන්න පුළුවන්. මොකද කාලයක් තිස්සේ ඒ තරම් වීරියක අපි යෙදුනේ නැහැ. නමුත් දැන් එකපාරම මේ වීරිය ගමන් කරන්න බෑ. ඒකට මාස ගණනක් වෙන්න පුළුවන්, වසර ගණනක් උත්සාහ කරනවා වෙන්න පුළුවන්. නමුත් මේ මාර්ගයේ පමණමයි මට ඊතර යන්න තියෙන්නේ. කියන ශ්‍රද්ධාව භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ඇති වෙලා තියෙන්නම ඕනේ උන්වහන්සේ දේශනා කළා නම් එයමයි මග. නැතුව මගක් කරගෙන යනකොට මට හිතුනොත් නෑ මෙහෙම නෙමෙයි මේ විදිහට ගියොත් වැඩේ ඉක්මන් වෙයි කියලා හිතලා ඉරියව්ව මාරු කරන්න ගියාට නැත්නම් ඒ යන ක්‍රමය මාරු කරන්න ගියාට ඒ කවදාවත් කවදාවත් හරියන්නේ නෑ. ඒ නිසා යනවනම් හෝඩියේ ඉඳලම හෝඩියේ ඉඳලා මේ ගමන යන්න වෙනවා. මුල් ටික නැතුව සාමාන්‍ය පෙළ ලියන්න හැදුවට කවදාවත් හරියන්නේ නැහැ. මට හොඳට දැනුම තියෙනවා සාමාන්‍ය පෙළින් වැඩක් නැහැ. උසස් පෙළ ලියලා මම ඒ හතරක් ගන්නවා කියලා ඒ හතරක්ම අරගෙන නැත්නම් ඒ තුනක්ම අරගෙන විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න ගියත් අහනවා මයි සාමාන්‍ය පෙළ සහතිකේ කෝ කියලා. එහෙමනම් මට කිසිම ක්‍රමයකින් ඉස්සරහට යන්න බැරි නිසායි භාග්‍යතුන් හසේ මුලින්ම මේ ක්‍රමය මේ ක්‍රමය පැහැදිලි කරලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව අවශ්‍යමයි ඒ මගේ ඉස්සරහට යන්න. ඒ නිසා එහෙම කෙනෙක් හිතනවා නම් මීට වඩා කෙටි ක්‍රමයකින් මට යන්න පුළුවන් කියලා. ඒ පුජිලා බෞද්ධයෙක් නෙවෙයි. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ආනට කීකරු කීකරු නෑ. බෞද්ධයෙක් නෙවෙයි කියලා සඳහන් වෙනවා. ඊළඟ බෞද්ධයාට ලැබෙන ආනිසංසත් ඒ පුජ්‍යලයට ලැබෙන්නේ නෑ. මොනවද බෞද්ධයාට ලැබෙන ආනිසංසත්? මේ මාර්ගඵල නොලැබුවත් සතර පායෙන් එතර යන්න පුළුවන් බව සඳහන් කරනවා සැබවින්ම බුදුන් සරණ ගියා නම් ඒක බෞද්ධයාට ලැබෙන සුවිශේෂී වූ ආනිසංසයක් හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මාර්ගයට වඩා කෙටි මාර්ගයක මට යන්න පුළුවන් කියලා කල්පනා කරපු ගමන් ඒ ආනිසංස ටික ඔක්කොම ඔක්කොම අහුසි වෙලා යනවා මොකද ඒ වගේ භාග්‍යතුන් වහන්සේගේ සරණ සරණ නැති යනවා මොකද භාග්‍යතුන් වහන්සේ කියපු දේ කියපු දේ හුනේ නැහැ දේවදත්ත ස්වාමීන් වහන්සේ. අදත් අවීචි. උන්වහන්සේ අවීචි නෑයි. සෙල් නැති හින්දාද? උන්වහන්සේ අවීචිට ගියේ සෙල් නැති වෙච්ච හින්දා නෙමෙයි. මේ අපවත් වෙනකොටත් පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභී අහසින් යන්න පුළුවන්. සිල් විඳුණා නම් අහසින් යන්නේ අහසින් යන්නේ නැහැ. නමුත් අහසෙන් යනවා තාම. එහෙමනම් අවීචියේ ඉන්නේ සරණ විදිච්ච හින්දා. භාග්‍යතුන් වහන්සේගේ සරණ නැතුව ගියා. ජේතවනාරාමේ පොකුණ ගාවින් අවීචියට ඇදගෙන යනකොට නම් භාග්‍යතුන් වහන්සේ මට පිහිට වෙන්න කියලා මං සරණ යනවා කියලා ප්‍රකාශ කළා. නමුත් ඒ වෙලාවේ ප්‍රකාශ කළාට ඒක හරියන්නේ හරියන්නේ නැහැ. එහෙමනම් මේ සරණ තියෙන කෙනාට හම්බෙන සුවිශේෂී වරප්‍රසාදයක් තමයි සතර පායෙන් සතර පායෙන් නිදහස් වෙනවා. එහෙනම් මෙතන සඳහන් කරනවා බෞද්ධයාට ලැබෙන ආනිසංසයත් ඔහුට නැති වෙනවා කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කමඨහණින් එළියට ගියොත් ඒ ආනිසංසය ඔහුට අහෝසි වෙනවා කියන බෞද්ධකම නැතුව යනවා කියන කාරණාවයි. අන්‍ය ලබ්ධිකෙක් නැත්නම් අන්‍ය ලබ්ධිකෙක් වගේ තමන්ගේ හිතට ඔහේ යන්න දෙනවා. මේක හරි හරි වටින කාරණාවක් අපව පැහැදිලි කරන්නේ. තමන්ගේ හිතට ඔහේ ඉබාගාත යන්න දෙනවා. ඉතින් අපි හිතට ඉබාගාත හිතට ඕන දේවල් කරන්න දුන්නොත් මේ හිත කවදාවත් කැමති නෑ හොඳ දේවල් කරන්න. මේ හිත හැම වෙලාවෙම අපිව දක්කන්න හදන්නේ වැරදි පැත්තටමයි. වැරදි දෙයමයි පෙන්නේ. මෙයා කැමති මෙයා කැමති වැරද්දට යන්නමයි. වැරද්දම රසයි කියලා මෙයා කල්පනා කරන්නේ. ඒක හරි මිහිරිමයි. ඒක හිතේ ස්වභාවය. මේක මේ පුද්ගලයාගේ වැරද්දද? ඒක මේ පුද්ගලයාගේ වැරද්ද නෙමෙයි. මේක මේක තමයි මේ ලෝක ධාතුවේ හදන්න තියෙන එකම ධර්මතාවය. ඕනෑම ශක්තිමත් පුද්ගලයෙක් Taman කැමති පැත්තට දක්කනවාමයි මෙයා එයා ගාව වීරියක් නැත්තම්. ශරීර ශක්තිය තිබුණට වැඩකුත් නැහැ. තරුණ මදිය තිබුණට වැඩකුත් නැහැ. උගත්කම තිබුණට වැඩකුත් නැහැ. ඒ මොකක්වත් වැඩක් නැහැ. මෙයාට ඕන හැටියට තමයි අපිව පාලනය කරන්නේ. එහෙනම් අන්න ඒක හරියටම අවබෝධ කරලා තමන්ගේ ජීවිතය ගොඩනගන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. මේ හිත පිළිබඳව හරියටම හරියටම තේරුම් ගන්න. හරියටම අවබෝධ කරගන්න. ඒ නිසා තමන්ගේ හැකියාවෙන් මෙයව පාලනය කරන්න. හැබැයි තමනුත් දුර්වලයක් වෙනවා නම් මෙයා පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. මෙයාට වඩා ශක්තිමත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. එයාට වඩා ශක්තිමත් වෙන ක්‍රමය තමයි මේ කියලා තියෙන්නේ. ඒ ක්‍රමයෙන් අපි යනකොට මෙයා ටික ටික ටික ටික මට හීලා වෙන්න හීලා වෙන්න පටන් ගන්නවා. හරියට කොයි වගේද? හැම පැත්තටම කඩාගෙන බිඳගෙන දිනන කුළු හරකේ. කුළු හරකේ හැම බැදලා තියන්නේ බැදලා තියන්න බෑ. කොහොම හරි කඹේ කඩනවාමයි. හයියක් වැඩිනේ. මේ කුළුහරක අල්ලලා හොඳ කණුවක් ශක්තිමත් කණුවක් හිටවලා කණුවෙන් ගැට ගන්නවා. දැන් මෙයා දඟලුවාට කණුව ගැලවෙන්නේ නැහැ. මෙයා දඟලලා දඟලලා දඟලලා දාඩිය පෙරාගෙන මල මූත්‍රා පිට කරගෙන කණුව වටේ දුවලා දුවලා දුවලා දුවලා අන්තිමට හැටි වැටෙනවා. හැටි වැටිලා බැරිම ගහින කණුව ගාව කණුව ගාව නිදා ගන්නවා. එදාට මිනිහෙක් ළඟට ආවත් නැගිටින්නේ නැහැ. ඒ තරම්ම මහන්සි. අන්න ඒ කුළු හරකා වගේ තමයි මේ මේ හිත. හරියට දඟලනවා. හරියට දුවනවා පයින්නවා. ඇහි පිල්ලම් ගහන මාත්‍රයෙන් කෝටි ගණන් සතපුන් ඈත යනවා. වේගෙන්ම යන්න පුළුවන් වස්තුව. නමුත් මෙයා අල්ලලා හීලෑ කරලා দমনය කරගත්තොත් මෙයාගෙන් මට වැඩ ගන්න පුළුවන්. දැනට එයා මගෙන් වැඩ ගන්නවා. නමුත් මම පුරුදු වෙන්න ඕනේ මෙරළ වැටෙන්න ඉස්සෙල්ලා කවදා හරි මේ ශක්තිමත් මිනිහකින් වැඩ ගන්න හිතන්නකෝ මෙයාට මොන බලයක් තියෙනවද කියලා. මට දැන් ඇමරිකාවේ යන්න ඕනේ කියලා හිතුනොත් දැන් මෙතන ඇමරිකාවේ ගිහපු අය ඉන්නවනම් මෙලහට ඇමරිකාවේ. මේ තරම් ශක්තියක් ලෝකේ තියෙනවද? එහෙනම් මේ ශක්තිවන්තයත් එක්ක මොනවද මේ ලෝකේ කරන්න බැරි? අපි හරි කැමතියි ශක්තිවන්තයොත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. ඉතින් ලෝකේ ඉන්න හොඳම ශක්තිවන්තයෙක් එක්ක එකතු වෙමුකෝ. හැබැයි එකතු වෙලා ඔහු මගේ මල්ලට දාගන්නම දාගන්න ඕන. ඔහු මල්ලට දාන ක්‍රමේ තමයි භාග්‍යතුන් වහන්සේ මේ පැහැදිලි කරලා තියෙන්නේ. එහෙමනම් අද දේශනාවට තියෙන කාලය නිම වෙලා තියෙන නිසා අපි මේ කාරණාව මෙතනින් ධර්ම සාකච්ඡාව අදට නතර කරනවා. නමුත් ඉදිරි පැයේ තව පැයක් අපි සාකච්ඡා කරනවා මේ දේශනාව මෙතනින් අවසන් කරනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.